ටික පරියායන් වූ භික්කවේ ධම්ම පරියායෝ තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජ ආනන්ද වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි අද මේ කරන පින්කම කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන උතුම් පින්කමක්. අභාවයටපත් පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ උදාාර අභිලාෂයෙන් කෙරෙන උතුම් පින්කමක්. එහෙමනම් මේ පින්කම කෘතවේදී මහා පින්කමක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තහම මේ කෘතවේදීත්වය කළගුණ සැලකීම අංක 1ට තිබිලා තියෙනවා. බලන්න උන්වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා බෝධින් වහන්සේ දිහා බලාගෙන සතියක් අනිමිස ලෝචන පූජාව කළේ වෙන දෙයකට නෙවෙයි කළගුණ සලකන් හිතක් පිටක් නැති බෝධියට පවා කළගුණ සලකලා තියෙනවා ඊළඟට පින්නතුනි පස්සග මහන් සොයාගෙන ඉසිපතන මිගදායට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කළගුණ සලකන්නේ එදා ප්‍රතිපත්ති පුරණ කාලේ ගොඩක් උදව් කළා පස්වග මහණුන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේ ඉඳලා ඉසිපතන මිගදායට වැඩම කළේ මේ කෘතඥතාපූර්වකව. ඊළඟට පින්නතුනි මහා ප්‍රජාපති ගෝතමිය පින්නතුල දාන්නවා බුදුරජාණන් වහන්සේගේ සුළුමව. ඉතින් මෙතුමිය මහා රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් පිරිනුවන් පාන්ට කාලේ ළඟා වුණාම මේ අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ අම්මා මහමායා මගේ සොහොයුරිය ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් මේ පරලෝකියා ඒ වෙලාවේ මටත් දරුවෙක් හිටියා මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ භාරකාරත්වේ මම ගත්තා මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. අද ඔබ වහන්සේ ලෝතුරා බුදු වුණත් මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මට මේ සසරින් අත මිදෙන්නට අමා කිරි පෙව්වා. ධර්මයේ නැමැති ඒ උතුම් ඖෂධය මට ඔබ වහන්සේ පෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. මෙහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්ට අවසර ඉල්ලනකොට තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට පුංචි දරුවෙක් වගේ අපේ බුදුරජාණන් වහන්සේ මේ අම්මාගේ පිටිපස්සෙන් වැඩම කළා තියෙනවා. මේක පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පළමු පසු ගමන් යෑම. ඒ වගේම අවසාන පසු ගමන් යෑම. එහෙමනම් මේ හැම දෙයකින්ම පැහැදිලි අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ මොනතරම් කළගුණ සලකලා තියනවද? එහෙමනම් මේ පින්වත් මෑණියන් මේ දරුවන් ඇතුළු හැම දෙනාම සතුටටපත් වෙන්නට ඕන මේ හැමෝම කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන පින්කමක් බැවින් සත් පුරුෂ ගණයට වැටෙනවා. එහෙමනම් අද මේ ධර්මානුශාසනාව සඳහා අපි මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ නිබ්බේධික සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. පින්නතුනි මේ හැමෝම කැමති නිවන් දකින්න. නිවනට තියෙන ලොකුම බාධකයක් තමයි මේ කාමය. නැත්නම් තෘෂ්ණාව. අපි මේ තෘෂ්ණාව නැති වේවා කියලා ලක්ෂ වාරයක් බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අපි කිව්වට මේ තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ. එහෙමනම් මේ තෘෂ්ණාව නැති කර ගන්නට නැත්තම් මේ ආසාව නැති කර ගන්නට අපි ආසාව තේරුම් ගන්නට ඕන. නැත්තම් මේ තෘෂ්ණාව අපි තේරුම් ගන්නට ඕන. තෘෂ්ණාව අවබෝධ කරගන්න නැතුව ආශාව අවබෝධ කරගන්න නැතුව කවදාවත් අපට ආශාව නැති කරන්න බෑ. එහෙනම් ධර්මදේශනාවට ප්‍රවේශයක් හැටියට මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඉතින් අපි හැම දිනාටම ආශාව තියෙනවද නේද? අපිට ආශාව නැද්ද? තියෙනවා. ඇයි අපි ආශා කරන්නේ? දැන් අපි ආසා කරනව නේද? ඇයි අපි ආසා කරන්නේ? ආසා කරන්නේ පින්නතුනේ විඳීම නිසා. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න පටිච්චසමුප්පාදය කියන වචනේ මම දන්නවා මේ පින්නතුල අහලා තියෙනවා. පටිච්චසමුප්පාදයේ ඔළුවේ තිබුණා නම් මම මේ අහපු ප්‍රශ්නෙට ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. වේදනා පත්‍යය තණ්හා. මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. දැන් බලන්න අපි ඇහෙන් රූප බලනවා. ශා ලස්සනයි කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආකාර ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනවා. ශා ලස්සන සින්දුවක්. අපි කියන්නේ අපි ගීතයක් රස විඳයි කියලා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. දිවෙන් රස විඳිනවා. ආ හරි රසයිනේ කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. ෂෝ ප්‍රෙන්ට් එක. එහෙමනේ අපි කියන්නේ. ඉතින් විඳිනකොට ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා. විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙනම් අද මතක තියාගන්න ඕනේ දැන් මෙච්චර කාලයක් අපි ආසා කරගෙන ආවා අපි දන්නේ ඇයි අපි ආසා කරන්නේ කියලා. නමුත් දැන් කවුරුත් දන්නවා මනුස්සයන් පමණක් නෙවෙයි මේ ලෝකේ ඉන්න සෑම සත්වයක්ම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. එහෙමනම් ආසාව කියලා කියන්නේ මොකද්ද? මම මේ අහන්නේ ජීවිතේ කවදාවත් අහන්න නැති වචනයක්ද? නෑ. මේ නිවසට ඇවිල්ලා මේ බණ ගෙදරට ඇවිල්ලා මේ වචනේ ඕන තරම් මුමුණන්න ඇති. කෙනෙක් ඇඳුමක් ඇඳගෙන ඉන්නට ආ මම මේකට හරිය ආසයි. එහෙම ඉතින් කියනවා. කිව්වේ නැතත් ඉතින් හිතට ආසාව එනවා. එහෙනම් මොකක්ද ආසාව කියලා කියන්නේ තේරෙන විදිහට කියන්න බලන්න. කැමැත්ත. ඒක හරි. මම ඇහුවොත් කැමැත්ත කියන්නේ මොකද්ද කියලා? ආසාව. පින්නතුනේ ඒ උත්තරේ හරි. දැන් අපේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක ගත්තොත් අපි දන්න තරමේ සිංහල භාෂාව හරි පොහසත්. දැන් බලන්න මේ ආසාවට අපි දන්න නම් කීයක් තියෙනවද? ආසාව කියනවා. කැමැත්ත කියනවා. තෘෂ්ණාව කියනවා. ආදරය කියනවා. සෙනෙහස කියනවා. කාමය කියනවා, රාගය කියනවා, ඇල්ම කියනවා, තවත් නම් ගොඩාක් ඇති ඉතින්. මේ ආසාවට. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ එහෙම වචන අඩුයි. pāli භාෂාව ඊටත් වඩා හරි ගැඹුරුයි. pāli ශබ්දකෝෂයට කියන නම තමයි නිගණ්ඩුව. මේ නිගණ්ඩුවේ තියෙන පින්නතුනේ ආසාවට හරියටම නම් 100ක්. කියන්නේ සුදුසු අවස්ථාවට දාන්න සුදුසුම වචනේ මේ භාෂාවේ තියෙනවා. දැන් බලන්න සිංහල භාෂාවේ අම්මා කෙනෙක් මේ දරුවෙකුට දක්වන ඒ බැඳීමට අපි කියන්නේ නැහැනේ ලෝභකම කියලා නේද? අපි කියන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරයට කියන්නේ සෙනෙහවන්තකම. දැන් තරුණ කෙනෙක් තරුණ ගැහණු ළමෙක් පිරිමි ළමෙක් කරන මේ බැඳීමට අපි කියන ආදරය කියලා. අර බලන්න මේ අවශ්‍ය වචනේ මේ භාෂාවේ තියෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ වචන ටිකක් අඩුයි. දැන් පාලි භාෂාව ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. ඒක ඕන තරම් වචන තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තාම බුදුරජාණන් වහන්සේට නම් ගොඩාක් තියෙනවා. බුද්ධෝ කියලා කියනවා, දස බලෝ කියලා කියනවා, සබ්බඤ්ඤෝ කියලා කියනවා, දීපදුත්තමෝ කියලා කියනවා, සමන්ත චක්කු භගවා කියනවා. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේට කියනවා. එහෙමනම් දැන් මම මේ පින්නතුල්ලාගෙන් ඇහුවා ආසාව කියන්නේ මොකක්ද කියලා මට ලැබුණේ සමාන වචනයක්. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරෙන් අපි දැනගන්න ඕන. මොකද අපි ආසාව නැති කරන්න බලාගෙන ඉන්න පිරිසක්නේ. එහෙමනම් ආසාව කියලා කියන්නේ පින්නතුනි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. <coughs> ඇත්තටම සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ. සංකල්පයක් කියලා කියන්නේ ඇත්තට සිතුවිල්ලක්. දැන් හොඳට කල්පනා කරලා බලන්න. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තියෙන ලස්සන දේවල්. විචිත්‍ර දේවල් තියෙනවනේ, පණ ඇති දේවල් තියෙනවා, පණ නැති දේවල් තියෙනවා. මේ ලස්සන දේවල් ඇතුළේ පින්නතුනේ ආසාව නැද්ද? ලස්සන දේවල් ඇතුළේ ආසාව නැද්ද? නැහැ. ලස්සන දේවල් ඇතුලේ ආශාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ විතරයි මේ ආසාව තියෙන්නේ. දැන් මේක හැමෝටම තේරෙන්න ඕන හින්දා මම මෙහෙම කියන්නම්. අපි හිතමු රූහුමත් ගැහණු ළමෙක් ඉන්නවා. වගේ මේ වයසේ පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහණු ළමයට හරිය ආසයි. අනිත් ළමයාට පෙන්වන්න බෑ කැමති නෑ. එහෙමනම් අර ගැහණු ළමයා තුළ ආශාව තියෙනවා නම් අර කොල්ලෝ දෙන්නම කැමති වෙන්න ඕන. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. දැන් බලන්න මේක හොඳටම තේරෙනවා මෙතන දැහැත් කට්ටියක් තියෙනවා. මේ දැහැත් කට්ටිය මෙතන ඉන්න හැමෝම ආසයිද? මේකට ආසයි. මේකට කවුද ආස කරන්නේ? මේ දැහැත් වට්ටි රාස කරන්නේ බුලත් පිට කන කෙනෙක්. එයාට මේක දැක්කොත් නම් පුවක් ටික හොඳට කපලක් වෙනවා කියලා ආසාවක් ඇති වෙන්නේ නැද්ද? මේ දැහැත් පිටට ඇබ්බැහි විච්ච කෙනෙක් මේක දැක්කොත් අනිවාර්යෙන් ආසාවක් ඇති වෙනවා. එතකොට බලන්න මේ දැහැත් වට්ටි ආසාව නැහැ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. මේක ඇතුලේ ආසාව තියෙනවා මේ පොඩි දරුවෝ ඔක්කොම මේ දැහැත් වට්ටියට කැමති වෙන්න ඕනේ. කවුරුත් මේකට කැමති නෑ. හැබැයි දැහැත් පිට කන කෙනෙක් මේක දැක්කොත් නම් ආසාවක් ඇති වෙනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ආසාව කියලා කියන්නේ මහා ලොකු කද්දක් නෙවෙයි. ආසාව කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ල. දැන් බලන්න මේ ධර්මයේ හොඳට ඉගෙන ගත්තාම අපිට ධර්මයේ තුලින් මොනතරම් පිළිසරණක් හම්බ වෙනවද? දැන් අපිට අනවශ්‍ය ආසාවක් ඇති වෙනවා. අනවශ්‍ය ආසාවක් ඇති වෙනකොට අපිට පුළුවන් මේ ධර්මය දන්නවා නම් අනේ ওই සිතුවිල්ලක් නේ කියලා අතහරින්න බෑද? පුළුවන්. ඇත්තටම මේ ආසාව කියලා කියන්නේ සිතුවිල්ලක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක අපිට තවත් තේරුම් ගන්නට මහානනී මේ ආසාව කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ එකක්. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මොකද කරන්නේ? බල්ලා මේක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් තියනවාද? ලැබෙන දෙයක් නෑ නේද? මස් කට්ටක් නිකම්ම වේදිච්ච එකක්. ඔය තියෙන ගල් කැට වගේ. ඒ වගේ මස් කට්ටක් හැපුවට බල්ලෙකුට ලැබෙන දෙයක් නෑ. හැබැයි බල්ලා මේක අතහරිනවද? අතහරින්නෙත් නෑ. ලැබෙන දේකුත් නැහැ අතහරින්නෙත් නැහැ. ඒ වගේ නෙමෙයි අපි. බලපුවාම පින්නතුනේ මේ ආසාවෙන් අපට තින් ලැබෙන දේකුත් නැහැ. නමුත් අපි අතහරින්නෙත් නැහැ. දැන් අපි ඔක හොඳටම තේරුම් ගන්න හිතමු. වයෝ වෘද්ධ කෙනෙක් ඉන්නවා. දැන් ඇඳෙන්වත් බහින්න බෑ. යාට විශාල ධනයක් තියෙනවා. වතු තියෙනවා, මිඩ මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා, අසීමිත ධනයක් තියෙනවා. හැබැයි යාගේ හිත හොඳට වැඩ කරනවා. එයාට හොඳටම තේරෙනවා ආය කවදාවත් බිමට බහැලා ඇවිදින්න නම් බෑ. ඒ තරම් දුර්වලයි. එයාගේ එයා කල්පනා කරන ධනේ මගේ මේ ධනේ මං දන් දෙන්න ඕන මේ සියල්ලම මම අතහරිනවා කියලා අතහරිනවා අතහරින්නේ නැහැ මැරෙනකන් ඒව කාටවත් දෙන්නේ නැහැ එතකොට බලන්න පින්න තුනේ ලැබෙන දේකුත් නැහැ අතහරින්නෙත් නැහැ හරියට මස් කට්ට වගේ තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආසාව කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවානේ. සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕනනම් සිහිනෙන් අපිට රද වෙන්න බැරිද? ඕන කෙනෙකුට රජ වෙන්න පුළුවන්. Taman රජ වෙලා ඉන්න සීනෙන් දකින්න පුළුවන්. හැබැයි ඇහැරිලා බලනකොට අර හිතපු විදිහම තමයි. අන්න ඒ වගේ එකක් තමයි මේ කාමේ නැත්තම් මේ ආතාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න පින්නතුලා බලන්ද මේ ජීවිතේ විවිධාකාර ආශාවන් ලැබපු අය නෙමෙයි ඉන්නේ. හැබැයි ඒ හොඳට හිතලා බලන්න. ඒ ආශාවන් දැන් සිහිනයක් වගේ නෙවෙයිද? සිහිනයක් වගේ තමයි. ඊයේ විඳපු දේ පින්නතුනේ අද වෙනකොට සිහිනයක් වගේනේ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර අවබෝධයකින් අපට මේ ධර්මය කියලා දුන්නද. උන්වහන්සේ වදාරනවා මහණෙනි මේ ආසාව කියලා කියන්නේ හරියට විහිණයක් වගේ. අපි නම් මේ ආසාව කියන දෙයට හරි කැමතියි. මේක තමයි අපේ තියෙන සුන්දරම වචනය. හැබැයි පින්නතුනේ මේ ආසාව තමයි මේ ලෝකයේ තියෙන අර්බුදකාරීම වචනය. දැන් බලන්න මේ ආශාව නිසා මොනතරම්ද මේ පින්නතුල්ලා මේ ජීවිතේ යම්බඳු දුකක් විඳලා තියෙනවා නම් යම්බඳු වේදනාවක් විඳලා තියෙනවා නම් ඒ සෑම දෙයකටම හේතුව පින්නතුල මේ කැමැත්ත. දැන් අපේ දැන් මේ පියාණන් අභාවයටපත් වුණා. මේ දරුවෝ මේ මෑණියෝ හැමෝම තාත්තට කැමති ආදරේ. තාත්තා අභාවයටපත් වුණාම මෙයාට වේදනාවක් දැනුනේ නැද්ද? දැනුණා. අන්න බලන්න. කැමැත්ත මුල් කරගෙන තමයි පින්නතුනි සෑම වේදනාවක්ම විඳින්න වෙන්නේ. ඒක හොඳට හිතලා බලන්න මේ යෝනිසෝ මනසිකාරයේ මේ දේශනාවට මුහු වුණාම තමයි මේ දේශනාව පින්නතුනි ලස්සන වෙන්නේ. එහෙනම් දුකේ හට ගැනීම තියෙන බැඳීම තුළ. බැඳීමක් නැත්තම් එතන පින්නතුනි දුකක් හටගන්නේ නැහැ. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම දැන් තේරුණා ආසාව කියලා කියන්නේ කාමය කියලා කියන්නේ සිතුවිල්ල. දැන් ප්‍රශ්න දෙකක් මේ පින්නතුලට උත්තර සැප වුණා. අපි හැමෝම ආසා කරන්නේ විඳීම නිසා ආසාව කියලා කියන්නේ සිතුවිල්ල. ඇයි අපි මෙච්චර දුරට මේ ආසාව ගැන ඉගෙන ගන්න? මේක හරියම තීක්ෂණ එකක්. එක ආසාවක් අතහරිනකොට ආසාවන් 100ක් ඇතුළට එනවා. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න අපි සාමාන්‍ය පුංචිම කාලේ අපිට අම්මා තාත්තා වුණ. හැම වෙලේම අම්මා තාත්තා වුණ. අම්මා තාත්තා නැත්නම් අපි අඬනවා. හැබැයි ටිකක් ලොකු වෙලා යාළුවෝ එහෙම ඉන්නකොට ඒක එච්චර බලපෑමක් නැහැ. අපි යාළුවන්ට බැඳෙනවා. අර බලන්න. යාළුවන්ට බැඳෙනකොට අම්මා තාත්තා පොඩ්ඩක් අතහැරෙනවා. යමක් අතහරින්නේ නම් යමක් අල්ලගෙනවා. ඊළඟට අපි කකාද බඳිනවා. කකාද බඳදාම සමහරුන් අම්මා තාත්තා සම්පූර්ණ අමතක වෙනවා. බිරිඳට බැඳෙනවා, ස්වාමියාට බැඳෙනවා, අම්මා තාත්තා අතහරිනවා. හරි බලන්න. යමක් අතහරින්නේ යමක් අල්ලගෙන. ඊළඟට පින්නතුනේ දැන් ඕන දරුවෝ හම්බෙනවා. දරුවෝ හම්බෙනකොට ඕන දැන් ওই බිරිඳ අර ස්වාමියාට තියෙන බැඳීම අඩු වෙනවා, දරුවන්ට බැඳෙනවා. ඒ වගේම ස්වාමියා වුණත් බිරිඳට තියෙන බැඳීම ටිකක් අඩු වෙලා දරුවන්ට බැඳෙනවා. මොන දරුවෝ ලොකු මහත් වෙනවා. අර යමක් අතහරින්න යමක් අල්ලගෙන. ඔය අතහැරියා අතහැරියා කියලා කියන්නේ නම් යමක් අල්ලගෙනම තමයි. ගොඩාක් අය කියනවා දැන් මං අතහැරලා ඉන්නේ කියලා. අතහැරලා තියෙන්නේ පින්නු තව තැනක් අල්ලගෙන. ඒක තමයි පුතත්ජනකමේ ස්වභාවය. ඊළඟට ඔන්න දරුවෝ ලොකු වෙලා කසාද බන්දලා ඒ දරුවන්ටත් දරුවෝ හම්බ වෙනවා. ඔන්න මිනිබිරු මිනිබිරු ඇති වෙනවා. ඔන්න ඔය කාලෙ වෙනකොට ඔන්න ආච්චි අම්මලාට සීයලාට හැදෙන්න ලෙඩේ හැදෙනවා. දරුවන්ටත් වඩා බැඳෙනවා අර පුංචි මුණුබිරු මිනිබිරියන්ට. ඉතින් මේගොල්ලන්ට බැඳිලා දැන් අර දරුවන්ට තියෙන බැඳීම අඩුයි මුණුබුරන්ට තියෙන බැඳීම වැඩි වෙනවා. අර යමක් අතහරින යමක් අල්ලගෙන. ඊළඟට ඒ දරුවොත් පුංචි කාලේ ආච්චි සීයා කියන විදිහට ඉන්නවා. ටිකක් ඔන්න තේරෙනකොට ආත්මිත ආත්මික 100 කියන විදිහට ඉන්නේ නැහැ. ඔන්න එතකොට කල්පනා කරනවා මේ ළමයි කියන දේ අහන්නේ අපට ආත්මික කියලා කියන කතා. කිසිම දෙයකින් වැඩක් නැහැ මම ධර්මය අල්ලගන්න ඕන කියලා ධර්මය අල්ලන්න බලනවා. හැබැයි ධර්මය කියලා සමහරව අල්ලන්නේ එක්ක පන්සල නැත්තම් හාමුදුරුවෝ. එතකොට බලන්න පින්නතුනේ මේක මේ කාටවත් දොස් පැවරීමක් නෙවෙයි. මේ තෘෂ්ණාවේ ස්වභාවය. අපි යමක් අතහරින්න යමක් අල්ලගෙන එහෙමනම් මේ තෘෂ්ණාව පිළිබඳව හොඳටම දැනගත්තොත් අපිට මේ තෘෂ්ණාවෙන් අයින් වෙන්න ලේසියි. එහෙමනම් දැන් මෙච්චර වෙලාවක් අපි දැනගෙන හිටියේ නෑනේ. ඇයි අපි ආසා කරන්නේ කියලා. නමුත් අද දැනගත්තා අපි ආසා කරන්නේ විඳීම නිසා කියලා. ඕක ජීවිතේ කිසිම දවසක අමතක කරන්න එපා. අමතක කළොත් පින්නතනේ අපට අවබෝධයක් කරා යන්න බෑ. එහෙමනම් අපි ආසා කරන්නේ විඳීම නිසා. ආසාව කියලා කියන්නේ සිතුවිල්ලක්. ඊළඟට අපි දැනගන්නට ඕන ආසාව හටගන්නේ කොහොමද කියලා. කොහොමද මේ ආසාව හටගන්නේ? ඔයගොල්ලන්ට හිතෙන විදිහට කොහෙන්ද මේ ආසාව හටගන්නේ? ආසාව හටගන්නේ හිතෙන විදිහට කොහෙන්ද? මේ ඉන්ද්‍රියන් මාර්ගෙන්. ඇසෙන් හට ගන්නවා, කනෙන් හට ගන්නවා, නාසයෙන් හට ගන්නවා, දිවෙන් හට ගන්නවා, කයෙන් හට ගන්නවා, සිතින් හට ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ආසාව හටගන්නේ ස්පර්ශයෙන් කියලා. ඔය ලොකු වචන කියුණාට බය වෙන්න එපා. ස්පර්ශය කියලා කියන්නේ දැන් මේ ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. ඇහැ කංකකට තියෙන්න එපා නේද? දැන් අන්ධ කෙනෙකුට පේන්නේ ඇහක් තියෙන්න ඕන. ඊළඟට රූපයක් තියෙන්නත් ඕන. ඊළඟට සිත තියෙන්නත් ඕන. ඇහැයි රූපයයි සිතයි එකතු වුණාම තමයි අපිට රූප දකින්න පුළුවන්. මෙන්න මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. දැන් බලන්න ওই පින්නතර දැකලා ඇති සමහර අය ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්නවා. දැකලා තියෙනවද? මම නම් දැකලා තියෙනවා සමහරු ඇස් ඇරිලා හොඳටම නිදි. එතකොට ඒගොල්ලෝගේ ඇස් ඇරිලා තියෙනවා ඉස්සරහින් රූප තියෙනවා ඒ ඇයිට රූප පේනවද? ඇයි? හිත තියෙන වෙන තැනක. අර බලන්න මේ තුන් දෙනා එකතු වෙන්නම ඕන. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේනවා රූප පෙවුනොත් ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවාමයි. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන විදිය. එහෙනම් ආසාව හටගන්නේ මේ ස්පර්ශය නිසා. ඊළඟට කනෙන් ශබ්දයක් අහන්න තුන්දෙනෙක් එකතු වෙන්න ඕන. කනක් තියෙන්නට ශබ්දයක් තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. අපි හිතමු දැන් අපි බරපතල ප්‍රශ්නයකට මැදි වෙලා එහෙම වෙනවනේ එක එක වෙලාවල් වලට නේද? සමහර වෙලාවට අපිට ලොකු ගැටලු වෙනවා. ඒ වගේ බරපතල ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි හොඳටම කල්පනා කරන බර කල්පනාවක අපි යටෙනවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? අපිට ඇහෙන්නේ ඒ කෙනා ළඟටම ඇවිල්ලා කියනවා ඇඟ හොල්ලලා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා අර බලන්න. හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙමනම් මේ තුන්දෙනා එකතු වෙන්නම ඕන. නාසයෙන් ආග්‍රහණය කරන්න නහයක් තියෙන්න ඕන. ගඳ සුවඳ තියෙන්න ඕන හිත තියෙන්න ඕන. මේ එකතුවට කියන ස්පර්ශය කියලා. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕන, රස තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. එහෙම නැත්නම් පින්නතෝනේ අපට රස විඳින්න බෑ. දැන් බලන්න අපි මේ දිවෙන් රස විඳිනවානේ. අපිට මේ දිවෙන් රස හොඳට විඳින්න හම්බෙන්නේ බඩගින්න ඉඳලා කනකොටද බඩගින්න නැතුව කනකොටද? කොහොමද අපිට වැඩියෙන් රස දැනෙන්නේ? බඩගිනි ඉඳලා කනකොට. නෑ. බඩගිනි නැතුව කනකොට. දැන් බඩගින්න ඉඳලා කනකොට මොනවා දුන්නත් කනවන්නේ නේද? දෙවෙනි පාරෙන් බෙදා ගන්නකොට තමයි කියන්නේ ලුණු නෑ, මිරිස් නෑ නේද? අර බඩ පිරෙනකොට තමයි රස දැනෙන්නේ. එහෙමනම් රස දැනෙන්නේ ගොඩාක් දුරට බඩගින්නේ නැතුව කනකොට. එහෙමනම් දැන් බලන්න පින්නතුනේ රස දැනෙන්න දිවක් තියෙන්න ඕන, රස තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. ඊළඟට කයෙන් පහත විඳින්නත් කයක් තියෙන්න ඕනි, පහත තියෙන්න ඕනි, හිත තියෙන්න ඕන. මෙන්න මේකට කියනවා ස්පර්ශය කියලා. මේ තුන් දෙනා එකතු වුනේ නැත්නම් කවදාකවත් ආසාවක් හටගන්නේ නැහැ. එහෙමනම් දැන් පින්නතුරට පැහැදිලි ආසාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. එහෙමනම් ඊළඟ ප්‍රශ්නය තමයි ආසාවේ වෙනස්කම් මොනවාද? අපි ඒකත් දැනගන්න ඕන. ඒක මම කියලා දෙන්නම්. දැන් මෙතන පිරිසක් ඉන්නවානේ. මේ පිරිසේ හැමදෙනාගේම ආසාව එක විදිහයිද? නෑ, මෙතන ඉන්න මේ පිරිසේ එක එක්කෙනාගේ ආශාවන් එක එක විදිහයි. ඒක තමයි ආශාව වෙනස්කම්. දැන් බලන්න පින්නතුනි සමහර අය ඉන්නවා හරීම ආසයිනේ රූප බලන්න. එහෙමයි නැද්ද? ඉන්නවා බලන්නමයි ආසයි. රූප වාහිනිය ළඟට ගිහිල්ලා උදේ ඉඳලා රෑ වෙනකන් ටීවී බලන්නේ නැද්ද? ඉන්නවා. ඒක යාගේ කැමැත්ත. තව සමහර අය ඉන්නවා ඒ අයට LED නැහැ. සමහරු කියනවා මට නම් ඔය අපේ ළමයින්ට වගේ ටීවී බෙල් පිස්සුවක් නැහැ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. අර බලන්න. එයා කැමති නෑ ඒකට. එයා කැමති සමහරව ඉන්නවා හරිය කැමති අහන්න. මොනවා හරි කනේ ගහගෙන අහන එකමයි වැඩේ. එතකොට බලන්න කෙනෙක් කැමති බලන්න තව කෙනෙක් කැමති අහන්න. ඕක තමයි ආසාවේ වෙනස්කම. තව සමහර අය ඉන්නවා පින්නතුනි කණ්ඩ බොණ්ඩ නැති වුණත් සුවඳ විලවුන් ටික ඕන. එහෙමයි නැද්ද? මම මේ කාගවත් දොස් කියනවනේ මම මේ කෙලස් වල ස්වභාවයයි මේ කියන්නේ. එයා හරීම කැමති පින්නතුනේ සුවඳට. එහෙම අය ඉන්නවා. තව සමහර අය ඉන්නවා කටින්ම කියනවා මට මොනවා නැති වුණත් කටට රහට කන්න ඕන කියනවා. එහෙම කියන අය ඉන්නවා. අර බලන්න එයාගේ දැනක්ක තියෙන දිව පිනවන්න. තව සමහර අය ඉන්නවා හරීම කැමති පහස ලබන්න. ඉතින් මේක තමයි ආසාවේ වෙනස්කම ඊළඟට පිනතුන වැදගත්ම ප්‍රශ්නේ පස්වෙනි එක ආසාවේ විපාක මොනවාද ඒක සාමාන්‍ය හිතලා කියන්න පුළුවන් මොකක්ද ආසාව විපාක ආසාවේ විපාක තමයි පින්නතුනේ මොකද්ද ආසාවේ විපාක ආසාවේ විපාක තමයි ඇත්තටම භවය. භවය කියලා කියන්නේ උපත. හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. මෙන්න ආසාව විපාක. මොකක්ද ආසාව විපාක මේක හොඳට මතක තියාගන්න ඕන. මොකද මේක හරියම වටිනා දේශනාවක්. මේ මම කියනින් දන වේ. ආසාව නැතිකරන්න බලාපොරොත්තු වෙන පිරිසක්නේ. නිවන් සප ලැබේවා කෙනෙකුට සාදු සාදු කියන පිරිසක්නේ අපිට සාදු කිව්වයි කියලා නිවන් දකින්න බෑ සාදු කියන එක වටිනවා හැබැයි මේක තේරුම් ගත්තොත් අපිට නිවන් දකින්න පුළුවන් එහෙමනම් ආසාවේ විපාක හැටියට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා එහෙනම් මේ ආසාවේ පොඩි හොඳකුත් තියනව නේද නැද්ද අය හොඳ උපතක් ලැබෙනවනේ හොඳ උපත හොඳ නැද්ද? හොඳ උපත හොඳයිද නැද්ද? සාමාන්‍ය පිළිතුරක් ලැබෙනකොට තමයි පින්නතුල ධර්ම කාරණා ඇතුලේ තියෙන දේවල් එළියට එන්නේ. ඔයගොල්ලෝ ඔහොම නිකම්ම ඉන්නකොට දැන් පුංචි දෙයක් නේ මං අහන්නේ. හොඳ උපත හොඳයිද නැද්ද? හොඳයි. <laughs> හොඳ උපත හොඳයිද? ඈ? ඔව්. අර පැත්තෙන් නෑ කියලා කියනද සමහරු කියන හොඳ උපත හොඳයි කියලා දැන් මේ මහත්තයා කියන හොඳ උපත හොඳයි. තව පිරිසක් ඇඟ වෙන්නේ නෑ කියලා. කවුද හරි? දෙගොල්ලොම ඇත්තට සමත්. දෙගොල්ලොම සමත් වෙන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේක මොහොතක්වත් මේ භවය උපත වර්ණනා කරන්නේ නැහැ. ඒ අනුව කල්පනා කරලා බලනකොට හොඳ උපතේ ඇති වැඩකුත් නැහැ. හැබැයි හොඳ උපතක් නැතුව මේකෙන් ගොඩ එන්නත් බෑ. දැන් මම හිතමු දැන් මේ ගෙදර බල්ලෙක් ඉන්නවා කියලා. පූසෙක් ඉන්නවා කියලා හිතමු. මං කොච්චර බණ කිව්වත් උන්ට ඒවා තේරෙනවද? නෑ. එහෙමනම් මේකෙන් ගොඩ එන්න හොඳ උපතක් අවශ්‍යයි. එහෙමනම් අපි මුලින්ම බලමු කොහොමද මේ ආතාව නිසා නරක උපතක් කරා යන්නේ කියලා. දැන් බලන්න මේ ආතාව නිසා සත්තු මරණය ආසාවෙන් සත්තු මරන්නේ නැද්ද? දැන් ওই බටහිර රටවල් වල බලන්න. අම්මයි තාත්තයි පුතයි දුවයි ඔක්කොම සතියන්තේ අර බිලි කොක්කක් අරගෙන මාළු අල්ලන්න යනවා. ඉතින් මාළුවෙක් අහුණාට පස්සේ ගොඩට ඇවිල්ලා ඌ පනා දිනකොට මේගොල්ලෝ අප්පුඩි ගගා hina වෙනවා. ආසාවෙන් සත්තු මරනවා. ඒ ජීවිතේ ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ලෙඩෙක්. දැන් බලන්න පිළිකාරෝ හරට කියන මේ ලස්සන දරුවෝ හිතා ගන්නත් බැහැ ඒ තරම්ම ලස්සන ප්‍රේමනාප පුංචි දරුවෝ. දොස්තර මහත්තයා කියන ස්වාමීන් වහන්සේ ළමයා තව හරියට මිනිස් සතියයි. ඇයි ඒ? ආසාව නිසා සත්තු මරුවා නරක උපතක් කරා ගියා. ඔය අංග විකල වෙලා හින්පදින්නේ සත්තු සත්ත්ව ඝාතන විපාක වන නරක උපතක් කරා යන හැටි. ආසාව නිසා හොරකම් කරනවා. දැන් ආසාව නිසා හොරකම් කරනවානේ. ඒ ජීවිතේ ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම පින්නතුණි අන්ත දුක්ඛ. දැන් බලන්න සමහර දරුවෝ ඉන්නවා. පොවන්න කිරි ටිකක් නැහැ. අන්දවන් රෙදි කෑල්ලක් නැහැ. ඉන්න නිවහනක් නැහැ. දෙමෝපිය අන්ත අසරණයි. එහෙම දරුවෝ කොච්චර ඉන්නවද අපේ රටේ? ඇයි එහෙම වුනේ? ආසාව නිසා හොරකම් කළා. උපදිනකොටම දිරිඳු වෙලා උපදුනා. ආසාව නිසා කාමයේ වර්ධන හැසිරෙනවා. කොහොම හරි ඒක හංගගෙන යනවා කාලයක්. හැබැයි පින්නතුනේ මේ ජීවිතය ගත වෙලා ඊළඟ ජීවිතය උපදිනවා. උපදිනකොටම ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ නපුංසකයි. මෙන්න බලන්න නරක උපතක් කරා යන හැටි. ආශාව නිසා බොරු කියනවා. සමහරුන්ගේ ජීවිත ගත්තාම ඇත්ත ඇත්තෙම නෑ. මුළු ජීවිතේම දුවන්නේ බොරුවෙන්. මේ පංචශීල ප්‍රතිපදාවේ දරුණුම ශික්ෂාපදේ තමයි බොරුව. අපේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ සැහැල්ලුම ශික්ෂාපදේ බොරුව කියලා. මොකද ඒක එහෙම කියන්නේ සමහර අයගෙන් මම අහලා තියෙනවා සිල් රකින්නවාද කියලා. එතකොට කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සිල් රකින්නවා මේ ඉඳලා හිටලා බොරුවක්. වෙනතුරු ඉඳලා හිටලවත් කියන්න හොඳ නැති දෙයක් තමයි අපේ අය කරන්නේ. මොකද මේ පංචශීල ප්‍රතිපදාවේ හොඳම නැති ශික්ෂාපදේ තමයි බොරුව. බොරු කියන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. සාමාන්‍යයෙන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕන මොකද සමහරුන්ට මේක පිළිතුරු ඇබ්බැහි වෙලා තියෙනවා. ඇත්ත ඇත්තම නෑ ජීවිත ගත්තාම කොහොම සතුටින් ඉන්නවද මන් දන්නේ නැහැ. මුළු ජීවිතේම දුවන්නේ බොරුවෙන්. දැන් අපි හිතමු දැන් ඒක කොච්චර ඇබ්බැහි වෙලාද කියලා අපි ගෙදර ඉඳලා ඔන්න එළියට යනවා. යන්නේ කඩේට. එහා ගෙදර කෙනා අහනවා, "ආ මේ කඩේ යනවාද කියලා." අපේ ඇගේ සිරිතක් නෙමෙයි. නානවා දැක දැක නානවද කියලා අහනවා. ඉතින් අපේ ස්වභාවය. ඒ වගේ දැන් මේ අහනවා දැන් කඩේ යනවාද? ඉතින් මෙයා කියන්නේ කඩේට යනවා කියලා. මම ඉස්තිරිතාට යන අම්මු බොරුවක් කියනවා. කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැතුව මිනිස්සු බොරු කියනවා. ඒක ඇත්ත හිලා. එහෙමනම් මේ පුරුද්ද පින්නතුනේ හොඳ පුරුද්දක් නන් නෙවෙයි. ආසාව නිසා සමහරු බොරු කියනවා. ඒ ජීවිතේ ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම ගොළුයි කතා කරන්න බෑ. මුන්න නරක උපතක් කරා යන හැටි. දැන් බලන්න මේ ආසාව නැත්තම් මේ බොරුව සම්බන්ධව අපි මීට වඩා හොඳටම දැනුවත් වෙන්න ඕන. පින්නතුනේ අපේ ওই ආරණ්‍යයකට භාවනා මධ්‍යස්ථානයකට ජර්මනියේ ඉඳලා සුදු මහත් එක්කා මහාන වෙන්න. තරමේ. අවුරුදු 25ක් විතර ඇති. හරිම හොඳයි. හොඳට මහාන දම්පරපු පිරුවා. ඉතින් මෙයාගේ තාත්තම්මලා කැමති නෑ මෙයා මහා වුණාට. ඉතින් මේ තාත්තා ජර්මනියේ ඉඳලා පුතා බලන දවසක් ආවා. තාත්තට ජර්මන් භාෂාව විතරයි පුළුවන් පුතාට ඉංග්‍රීසි භාෂාවක් පුළුවන්. ඉතින් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේට අර තාත්තා කියන දේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා අර පොඩි පුතා ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්නේ නැතුව කියලා. මොකද තාත්තා කැමැතිම නෑ මේ මහානකමට. ඒ වෙලාවේ පුතා හාමුදුරුව තාත්තට කිව්වා මෙන්න මේ හාමුදුරුව කියනවා තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්නේ නැතුව කියලා. ඒ වෙලාවේ අවුරුදු 60ක විතර සුදු මහත්තයා පුදුම වෙලා කියනවා මේ මමයි පුතා විතරක් නෙවෙයි අපේ પરම්පරාවේ කෙනෙක්වත් බොරුවක් කියන මට අහු වෙලා නැහැ කිව්වා. බලන්න පින්නතුනේ ඒ මොනතරම් වටිනවද කියලා. දැන් අපි මේ බෞද්ධ තියාගන්නා බොහෝ අය කටේතොලේ නොගෑවි කොච්චර නස්සන්ට බොරු කියනවද. නමුත් බලන්න අර මහත්මයා කියනවා මේක අවංකවම කියපු කතාවක්. මාය පුතයි විතරක් නෙවෙයි අපේ પરම්පරාවේ අයවත් බොරු කියනව මට අහු වෙලා නැහැ. එහෙමනම් මේක අපි හදාගත යුතු දෙයක්. මොකද මේක මෙලවත් පිරිනව, පරලොවත් පිරිනව. ඊළඟට පින්නතුනේ ආසාව නිසා මත්සතුර බොනවා. සමහරුන්ට ඉතින් ওই බෝතලයට වඩා වැඩි දෙයක් නැහැනේ. ආසාවෙන් ඕක බොනවා. මොන ඊ ජීවිතේ ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම පිස්සු උමතුයි. උමුතු වෙන්නනේ බොන්නේ උමුතු වෙලාම උපදිනවා කරදරයක් නැහැ. එහෙමනම් දැන් පේනවා මේ ආසාව නිසා නරක උපතක් කරා යන හැටි. දැන් මේ ටික අහපුවහම පොඩි බයක් එහෙම ඇති වුනේ නැද්ද? ඇති වෙන්න ඇති. ඇති වෙන්න එපා නේද? ඇති වෙන්න ඇති. පින්නතුනේ මේ ශාසනය කරුණා ශාසනයක්. වැරදි පහක් සිද්ධ වෙලා නැත්නම් ඕනම කෙනෙකුට ගැලවෙන්න පුළුවන්. ඒ වැරදි පහ තමයි ආනන්තරිය පාප කර්ම පහ. අහලා තියෙනව නේද? පංචානන්තරේ පාප කර්ම, තමන්ගේ අම්මා මරලා නැත්තම් තාත්තා මරලා නැත්තම් තමන්ගේම ඊළඟට රහතන් වහන්සේ නමක් මරලා නැත්තම් බුදුරජාණන් වහන්සේගෙන් ලේසලෝලා නැත්තම් සංඝ වේදේ කරලා නැත්තම් සංඝ වේදේ කරන්න ගිහින්ට බෑ සංඝ ભેදේ කරන්න පුළුවන් උපසම්පදා භික්ෂුවකට විතරමයි. එහෙමනම් මේ කියන අකුසල ධර්ම මේ කවුරුත් කළා නැහැනේ. හැබැයි ඔය අකුසල ධර්ම පහෙන් එකක් හරි වෙලා තියෙනවා නම් මොන සක්‍රයටවත් බෑ අපායට යන එක වළක්ව ගන්න. සංජා සතරද්දුරෝ අපායට යන එක බුදුරජාණන් වහන්සේට වළක්වන්න බැරි වුණානේ තාත්තා මරපු නිසා. එහෙමනම් එතනින් එහා සිද්ධ වෙලා තියෙන ඕනම වරදක් සිද්ධ වෙලා තිබුණා පින්නතුනි උපාය දන්නවා නම් එයාට සුගතිගාමී වෙන්න පුළුවන්. දැන් බලන්න අපි උපාය දන්නවා නම් කියලා කියන්නේ අපි හිතමු වීදුරුවකට දානවා ලුණු කැටයක්. ලුණු කැටයක් දාලා හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් මොන රහ දෙන්නේ? ලුණු රහ. ඒ වීදුරුට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් කරන් ලොකු ලිඳකට දානවා. ওই වගා ලිඳකට. දාලා කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ දිවේ ගෑවුත් ලුණු රහක් එනවාද? ඇයි එතන වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ අපේ අතින් අකුසල් වෙලා තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න කුසල් වැඩි කරනකොට වතුර වැඩි වෙනකොට රුම්රහා ඉන්නේ වගේ කුසල් වැඩි වෙනකොට පින්නතුනේ අකුසලේ යටපත් වෙනවා. එහෙනම් දැන් හිතට හොඳයිනේ මොනවා හරි වරදක් වෙලා තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි කුසල් වැඩි කරන්න ඕනේ. එහෙමනම් දැන් නරක උපතක් ලැබෙන විදිය පැහැදිලියි. කොහොමද ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ? ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ බොහෝ දෙනා ආශාවෙන් පින්කම් කරනවා නේද? බොහෝ අය ආශාවෙන් පින් කරන්නේ. ඒ අම්මලා කියන්නේ අනේ මට කටින පින්කමක් කරගන්න බැරි වුණා. ඇයි අම්මලා ඔය කටින පින්කමකට ඔච්චර ආස? ඇයි ආස? එක ගලෙන් ඔක්කොම හරියනවනේ. මොකද විපාකෙ වැඩි. තේරිකානේ ආස නේද? ඒකට ආසාවෙන් පින්කම් කරනවා. ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. එහෙමනම් පින්නතුනේ දැන් ආසාවේ විපාකත් පැහැදිලි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. අවසාන ප්‍රශ්නය ආසාව නැති කරන මාර්ගය මොකද්ද? මොකක්ද ආසාව නැති කරන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මාර්ගයක් අපට නැහැ. දැන් අපි පැවිදි වුණායි කියලා වික්ෂුන් වහන්සේලා හැටියට අපට වෙන මාර්ගයක් තියෙනවද? නැහැ. ගිහියන් හැටියට ඔයත්න්ට තියෙන එකම මාර්ගය අපිට තියෙන එකම මාර්ගය. එහෙමනම් අපේ වෙනස මොකද්ද? හරියට මහානකමක් කරන කෙනෙකුගේ ගමන ශීඝ්‍රගාමී. හරියට හයිවේ එක යනවා වගේ. හැබැයි පැවිදි සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුගේ ගමන මන්දගාමී. ඕක තමයි වෙනස. එහෙමනම් අපි හැමෝම යන්න ඕන මාර්ගය තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග 8කින් යුක්ත මෙන්න මේ මාර්ගයේ ගමන් කළොත් අපිට මේ ආසාව නැති කරන්න පුළුවන්. එහෙමනම් අද මේ ඉගෙනගත්ත දේශනාව විශේෂයෙන් දැන් තමන්ගේ දයාබර පියාණන්ගේ වර්ෂ පූර්ව නිමිත්තෙන් කරන පින්කම. එහෙමනම් පින්නතුන් ප්‍රාණන්ත කරන ගෞරවයක් ඇටියට මේ දේශනාව හිතේ ඇඳිලා තියෙනවා. මොකද මේක හරිම වටිනා දේශනාවක්. මොකද ආසාව නැති කරන්න නම් අපි මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ආසාව නැති කරන්න බෑනේ ආසා කරන්නේ ඇයි කියලා දන්නේ නැතුව. එහෙමනම් දැන් මතක තියාගන්න අපි කරුණු හයක් වෙන තුලට කියලා දුන්නා මේ ආසාව පිළිබඳව. ඇයි අපි ආසා කරන්නේ? විඳීම නිසා. ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ආසාව හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. ආසාවේ වෙනස්කම් මොනවාද? කෙනෙක් කැමති රූප බලන්න කෙනෙක් කැමති ශබ්ද අහන්න ඕක තමයි වෙනස්කම. ආසාවේ විපාක මොනවාද? හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ආසාව නැති කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමනම් පින්වත් හැම දිනාටම ආශාව නැති කිරීම පිණිස මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා